අවසරයි සම්වංශ ආස්වාසේ දැනෙන තැනත් ප්‍රාස්වාසෙත් නෙවෙයි මම ඉන්නේ උදරි හැකිලීම් පිම්පෙන් තැන කියලා කියන්නේ. ඒ කියන්නේ උදරේ ඉන්නකොට වෙන තැනක නෙවෙයි කියලා තේරෙන එකත් මේකේ ඉන්න බවට සාක්ෂයක් වෙන්න ඉඩ තියෙනවා. මම මම ඉන්නේ නාසිකාග්‍රේ නෙවෙයි. නෙවෙයි. මම ඉන්නේ උදරේ කියලා. එතකොට ඒක අපි අත්විඳින්නේ අත් දකින්නේ ඒක පිම්බීම හැකිලීමෙන්. ඊට අමතරව තව මොන වගේ දෙයකින් මේ යෝගාවචරයට ඒත්තු ගන්නන්න පුළුවන්ද? අස්පනා අපිට කියන්න පුළුවන් ඒක පිම්බීම හැකිලීමමයි හිතලුවක් නෙවෙයි. මනෝ විකාරයක් නෙවෙයි සිද්ධ වෙන දේම කියන්නේ ඉසීම පාත් වීම ඇර තව මොන ලකුණුද අපිට ඇට්‍රිබියුෂන්ස් දෙන්න පුළුවන්. මම පිටිපස්සෙන් ඉල්ලනවා මයිකේ. අවසරයි ස්වාමීන් වහන්ස මම ඒ උදරයට හිත ගිය වගක් දැනුනේ උදරය තුල නිකන් වාතය කැලැත්තෙනවා වගේ ආකාරයක් දැනුණා ඊට පස්සේ ඒක වාතය බව දැනගත්තේ ගුඩුස් එකකිනුත් අදෝ මාර්ගයෙන් වාතයත් පිට වුණා ඒ ඒ තුල මගේ හිත උදරයේ තිබ්බ බව මට වැටහුණා ඔය එතකොට සමහර විටක වගේ එක වරක් වෙන දෙයක් වගේ නෙමෙයි ඒ තෙරපීමක් සහ තැහැල්වීමක් වායෝ ක්‍රියාවේදී සීමා පාත්‍රීමක් පිම්බීමක් හැකිලීමක් තෙරපීමක් හැල්වීමක් ආදි වශයෙන් මේකේ සම්පූර්ණ කලුසුදු චිත්‍ර දෙයක් පෙන්වන්න පටන් ගන්නවා ආනපානෙට ගියත් පිම්බීම හැකිලිම ගියත් වම දකුණට ගියත් මේක මේක නෙවෙයි මේක මේක නෙවෙයි කියලා මෙන්න මෙහෙම දෙයක් පුදුරජානස අපිට අල්ලලා දෙනවා ඒකේ තියෙනවා පළු දෙකක් පොල් ගෙඩියක් දීලා දෙකට පල්ලා කියනවා මේක ඇත් පැත්ත මේක උල් පැත්ත. ඉතින් කියන පොට් එකට උනත් අතගාලා කීයකනේ මේක දැන් මේක උල් පැත්ත මේක ඇත් පැත්ත කියලා. අන්න වගේ දැන් ආස්වාසයට ගිය ගමන් අපි කිව්වොත් හුස්මට හුස්ම දින ඇතුළේම පිටවීම කියලා. උනත්තම් ආස්වාස් ප්‍රසාරය. කුදරේ පිම්බීම හැකින ගායි පිම්බෙන වාරේ සැකිලෙනවා. මේ දෙක අතර තියෙන වෙනස අරකට නම් කරපු ගමන්ම යෝගාචරය යොමු කරන්න පුළුවන්. අන්න මේ දෙක පොඩ්ඩක් අල්ලන්න බෑ. ඒකට ඒකේ ලකුණු රාශියක් තියෙනවා. පිම්බෙන වෙලාවේ මේ මේ ලක්ෂණ හැකින වෙලාවේ ස්ටිෆ්නස් ටෙන්ෂන් මූවමන්ට්ස් කියලා කොට අන්නේ තොරතුරු වලින් කියන්න පුළුවන් මෙයා මේ අත්දැකීමක් කතා කරන්න කියලා. ඒක කිසිම ආධ්‍යාත්මික ගතියක් නෑ. ඒක කිසිම පින්සිද්ධ වෙන ගතියක් නෑ. මේ ෆිසික්ස්, මේ භෞතික විද්‍යාව. එතනින් දැනගන්න පුළුවන් අපි දෙන්නම කතා කරන එක මාතෘකාවක්. නැත්තම් මොකද්දෝ කියනවා කෙනෙක් නඩු ඇහෙන්න වෙන ෆයිල් එක තෝල් කෑ දෙනවා වෙන උත්තරයක්. නඩු ඇහෙන්නේ ඉංග්‍රීසි භාෂාව. තෝල් කෑ උත්තර දෙනවා ගොයිරාලට. වැඩි මේමයි කියලා ඉවරයි. නඩුකාරයත් මුල්ලේ නීති පොතත් මුල්ලේ. අන්න මේ ටිකේ සරල වෙන්න බැරිකම තමයි අපේ භාවනාවේ තියෙන දුර්ලභම. මෙන්න මෙතෙන්ට අපි අහිංසක වෙන්න කැමති නැහැ. අපි මේකට නිහතමානී වෙන්නේ මේකට ධර්ම ගෞරවය කියලා කියනවා. ඉතාමත් පුංචි දරුවෙක් වෙන්න ඕනේ මම මම හුස්ම ගන්නවා. නැත්නම් මම පිම්බෙනවා හැකිලින් බලන කොහොමද දන්නේ? ඒක අහගෙන ඉන්න එක්කනට ඒ ප්‍රශ්නේ අහන්න නැතුව කියලා දෙන්න විස්තරේ දන මං සමහරට මම මේ කියන ක්‍රමේ විතරක්ම නෙවෙයි වෙන්න ඇති ලෝකේ තියෙන වෙන ක්‍රම ඇති. හැබැයි මේකට මම හරි දක්ෂයි. ඈ මේ පිම්බීම හැකිලිම කියන ඉතාම පුංචි දෙයක් ගැන මං අහන. ওই තාම ගැඹුරු දෙයකට ගෙනියන්න හදා. ඔව් ඒ වගේ දෙන්න පුළුවන් ඔන්චිලා පැද්දෙනකට බැලුමක් පිම්බෙනවා හැකිලෙනවා වගේ මයින්මක් අදිනවා අතාරිනවා වගේ. ඉතින් මේ වගේ රූපක උපමා රාශියක් මාර්ගේ තව කෙනෙකුට තේරුම් කරන්න පුළුවන් මේ කියාපෑමක් නෙවෙයි හිතලුවක් නෙවෙයි මත්වීමක් නෙවෙයි වෙච්ච දේ. එන්නේ ඒකෙන් තමයි ගුරුවරයා අල්ලන්නේ. දැන් මෙයා වැරදියට බහැරයි කියලා. සිහිය යොමු කරුවට පස්සේ තමයි මේ ටික සිද්ධ වෙන්නේ. සිහිය යොමු කරන්න පුළුවන් යොමු වෙච්ච බව දන්නේ කොහොමද? මොකෙන්ද පෙන්වන්නේ? මම වෙනත් ක්‍රියාවක නැහැ. මම ඒක හරි ආනපානෙ නෙවෙයි මේකේ හරි. නමුත් මේකෙම මේ පිම්බි මැකිලිම ගන්නවා. ඒක තියෙනවා ඒකටම ආවේනික අත්‍යන්ත පෞද්ගලික ලක්ෂණ වගේ. ආනපානෙ නැති. ඒ වගේම පිම්බීමේ වාරයේ තියෙනවා හැකිලීමට සාධාරණ නැති පෞද්ගලික ලක්ෂණ වගේ. අත්‍යන්ත ලක්ෂණ වගේ. අන්නේ ටික කියමනෙන් තමයි අපි මේ රිඩක්ෂනිසම් වලට ගිහිල්ලා හරියට සබ්ජෙක්ට් එක දාගන්න. මෙන්න මේ මාතෘකාවයි කතා කරන්න හදන්නේ කියලා අපි කතා කරන්න ඒක කොටු කරගන්න නැතුව අපි මොන විස්තර කතා කරත් කොයි මල්ලටද දාන්නේ කියලා අපි දන්නේ. විතක්කේ ගියාට පස්සේ තමයි මේ විතක්කෙන් අල්ලපු දේ පිළිබඳ વિચાર බුද්ධියක් ඇති වෙන්නේ. විතක්කෙන් අල්ලන්නේ මේ සමස්ත ගැන කතා කරන්න ගියාම කොයි තොරතුර කොතෙන්ද ෆිට වෙනවද කියලා කියන්න බෑනේ. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර දෙක වැඩ කරන්නේ පැහැදිලිවම චිත්ත නියාමයක් හැටියට. ඒ නිසා අපි කතා කරන කෙනාට සහ අහන කෙනාට මෙන්න මේක ගැනයි මම කතා කරන්න කියලා මෙන්න මේ ෆයිල් නම්බර් එක මේ දැන් නඩු ඇහෙන්නේ කියලා ඒ ෆයිල් එක කතා කරනවා. එහෙම නැතුව මේ සාමාන්‍ය හොඳ නෑ අසාමාන්‍ය හොඳයි අනම්ම නෑ උසාවියට කියලා කියලා වැඩක් නෑනේ උසාවිය කතා කරන නඩුවක්. ඉතින් මේකේ නිසා මේ මේ නීතිලා භාෂාව වගේ ඒ වගේම මේ කියන දේ තාම සරලව මෙන්න මේ දෙයි මං කියන්නේ ඒකට හිත යෙදුවා ඊට පස්සේ මට මේ දේ වැටුණා. මේ ටික කරන්න පුළුවන් රූප ධර්මයක් එක්ක විතරයි. ඒකයි මේ කර්මස්ථාන භාවනාවේ මහසීසාරි සංශ හරියට පිළිසු කළා කියනවා. දෙන්න කතා කරනවා නම් දෙන්න එක එක මාතෘකාවට ආව බව දැනගන්න. අද අපි කතා කරන දේවල් යන්නේ කොහෙද කියලා වොත් මල්ලේ පොල් කියනවා. මම දන්නේ මේ කතාවල්දී අහගෙන ඉන්නකොට පේනවා මොන තරම් පිස්සුද කතා කරන්නේ කියලා. උදේ ඉඳලා හැන්දෑනකම් රේඩියෝ එකත් කතා. ටෙලිවිෂන් එකෙත් කතා. පත්තරෙත් කතා. මිනිස්සුත් කතා පිස්සු පිහාටෝ දෙන්නේ එක දෙයක් ගැන කතා කරන්නේ කතා කරන්න කියන්නේ අපි කතා කරන මාතෘකාව සුද්ධ කරගන්න ඉපයි මෙන්න මේක ගැන කතා කරන්න කියලා ඉතින් එහෙම නැත්තම් සම්පප්පලාපනේ මේ සම්පප්පලාව කියලා මම මේ පපුරන කියනට හදන්නේ නෙවෙයි අපි මේ ඉදිනදා කතා කරන කතාවල් වල තියෙන එක්ක අපිට අදාළ නැහැ එක්ක මේ මොහොතේ අත්දකිපු එකක් නෙවෙයි එහෙනම් මේ ලැබු ගැන කතා කරනකොට බුදුහාමරට කියනවා බුදුහාමරට ගිහිල්ලා කියනවා අජාසත්තුරු මම දෙල් ගැන අහනකොට කොස් ගැන මේ මිසු කන්ට කියන්නේ. මේ අට දෙනා ගාවටම ගියා ශාස්ත්‍රුන් වහන්සේලා ඔක්කොම ගැන ලැබු ගැන අහනකොට දෙල් ගැන කතා කරනවා. දෙල් ගැන අහපුවම ලැබු ගැන කතා කරනවා. ඉතින් මට මම රජ කෙනෙක්. මට තේරෙනවා මං ආය යන්නේ නැහැ. ඔබ වහන්සේ කියන්න බෑන මට පුළුවන් නම් මේ මහානකම් කරන එකේ තියෙන ලාභය මොකද්ද කියලා. සමන ඵල මොනවද කියලා. දෙනවා ස්වාමීන් බුදුරජාණන් වහන්සේ බඩිලි යන්න දෙනවා රජාසත් රජුරන්ට. තාත්තා නොමර හිටියන සෝවන් වෙනවා. හරිම සිම්පල් දෙයකට බැසගන්නේ මේ නිකන් අපි දෙන්නම එක මාතෘකාවට බහිමු. අපිට එහෙම කරන්න බෑ මොකද එක්කෙනෙක් වෙන දෙයක් ගැන හිතාන කතා කරනවා තව කෙනෙක් තව දෙයක් ගැන හිතාන කතා කරනවා කිසියම් sannivedana කියන මාතෘකාව අද ලෝකේ ඇත්තෙම නෑ ටෙක්නොලොජි වලින් ඉහළම කෙලවරේ හිටියත් IT ටෙක්නොලොජි එකේ ඉහළම කෙලවරේ හිටියත් අද විතර පිස්සු කෙලින ලෝකයක් මනසක් මානසික මනසක් තිබිලම නෑ හැබැයි ඒක නැත කරන්න පුළුවන් අපි කතා කරන කතාවනේ මම මේ කතාන්නේ ආවල් එක ගැන ඒක මෙන්න මෙහෙමයි මම දැක් කියනකොට දේ වැදගත් නැහැ. අපි දෙන්න කතා කරන එක මාතෘකාවටයි කියන ඒ එල්ලෙට කතා කරන පසුබිමට සාපේක්ෂව කතා කරනවා කියන එක. ඔය නිස්සන්නවනේ හැමදාම අපි ගන්න ඔය මාතෘකාව. කතා කරනවා පසුබිමට සාපේක්ෂව කතා කරනවා. මොකද කියන්නේ? ඔව් ඒ කියන්නේ ඒ ඒ ඒ වෙනකොට අපි ඊයේ පුරුදු කරා පෙරේදා පීස් බටන් කියලා ගේම් එකක්. පීස් බටන් කියලා කියන්නේ ඉස්සල්ලාම ඒ පිටරට උගන්වපු එකක් මොන්ටිසෝරි පන්තියේ ළමයි. ඔක්කොම ටීචර්ස් තුන් හතර දෙනෙක් ඉන්න පුංචි පුංචි ළමයි. ඒගොල්ලන් කියනවා අත් දෙක මෙහෙම තියාගන්න කියලා. බඩේ කුරියේ අත් දෙක තියාගන්න කියලා. ඒක ලියවලා අත් දෙක තියාගත්තට පස්සේ මගේ හිත peace in. මගේ හිත බොහොම සාමකාමී. අත් දෙක ඈතර කරලා peace out. ඊට කියනවා peace in the world කියලා ආයෙත් ගේන්නේ කියලා. ඉතින් පද තුනයි. peace in, peace out, peace in the world. ඒක ඔක්කොමලා කිව්වට පස්සේ අපි එක දිනු කරා ටෙඩි බෑ කෙනෙක් ගෙන්නේ කියලා. එළමෙට කියනවා තමන්ගේ හොඳම විහිළු සන්තෝෂ ජනන soft ක්‍රීඩා භාණ්ඩයක් ගන්න. කියලා බඩ උඩ තියා අත උඩ තියාගෙන පිම්බීම හැකිලිම කරන්න කියන්නේ. කියන්නේ හුස්ම ගන්නකොට කොහොමද ටෙඩි බෑට මොකද වෙන්නේ කියලා බලන්න. එයා ඉස්සරහට යනවා පස්සට. ඉස්සරහට යනවා පස්සට යනවා. හිමීට අර පීස් බටන් එකට අල්ලලා අපි කියලා දෙනවා හුස්ම ගන්න හැම වෙලාවෙම අපිට අත්විඳින්න පුළුවන් කායික යමක් වෙනවා. ඒක ඔය තෙල්ලම් බඩුවට හසයින තෙල්ලම් බඩුව බඩ බැඳ කරලා අල්ලගෙන හුස්ම ගන්න. එතකොට මොකද වෙන්නේ බෑ? ඉෂ්ණව පාතේ ඉෂ්ණව පාතේ කොච්චර වාර ගාණක් රවුම් කීයක් මේ ඉෂ්ණින් පාත් වීම හිත පිටනෝගෙන් බලාපොරොත්තු කරන්න පුළුවන්ද කියන වගේ දියුණුකම් බලන්න පුළුවන් ඉස්සලා මාතෘක අල්ලගත්තොත් හිතන්නේ පොඩි ළමයකට අල්ලලා දෙනවයි කියන එක ලේසි නෑනේ මොකද සෙල්ලම් මනසක්නේ තියෙන්නේ. ඉතින් අල්ලලා දීලා වාර කීයක්, රවුන්ඩ් කීයක් මේ ටිටි බෑ කියලා පහල යනවාද බලන්න පුළුවන්ද කියලා බලපුවම අන්තිමට ඒ ළමයි ටික වෙලාවක් ගියාම ඒක දිගේම බොහෝම සාන්ත තත්යකටපත් වෙලා විස්තර කරනවා. ඉතින් අපේ ලොක්කෝ අහනවා අවුරුදු 5 ළමයෙකුට මේ අභ්‍යාසය දුන්නාට ටික වෙලාවක් පස්සේ විනාඩි 5ක් කරුවට සහන කරලා මට පුදුමාකාර තිබුණ අධානේ දුරුණයි කියලා. ඒකට ලොක්කෝ අන පොඩි ළමයින්ට අසහනයක් නැහැ නේ. ඉතින් මොකද්ද දුර වෙන්නේ කියලා. අර ළමයට අසහනේ. දුර වෙන ලොක්කන්ට ඒකත් ප්‍රශ්නයක්. මොකද අපි ඔළුව කුරුවල් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ දෙයකට දාලා රූපාරම්මණයකට දාන්නේ ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් තැනින් පටන් ගන්න එක තමයි විද්‍යාව කියන්නේ. බුදුරජාණන් අවුරුදු 2600කට ඉස්සෙල්ලා මේ රිඩක්ෂනිසම් කියලා දුන්නා. ඔය සමස්තය අල්ලන්න එපා. සමස්තය අල්ලලා කෙලවර කරන්න බෑ. එකක් අල්ලපන්. අල්ල ඒක විස්තර අල්ලගත්තට පස්සේ ඒකේ තියෙනකම තමයි සමස්තය තියෙන්නේ. හෙලෝග්‍රැෆික් චිත්‍රයක් මේකේ තියෙන එක අංශුවක් අල්ලන එක හොඳට ස්ටඩි කරන්න. හැබැයි මෙන්න මේකේ ඉන්නේ කියන එක මම ඉන්නේ ආනාපානෙද මම ඉන්නේ පිම්බීම හැකිලිමේද මම ඉන්නේ වාඩි වෙන එකේද කියන එක නිතරම මාරු වෙන්න ගත්තොත් එහෙනම් ඉතින් අපිට චිත්‍රයක් හඳ ගන්න බෑ. අනේ නිතර චපල වෙන්නේ නැති අරමුණක් තෝරාගන්න තෝරගෙනලා ඒකේ හිටියොත් ඒකෙන් කාය අනුපස්සනාව කියන ඊට පස්සේ වේදනා අනුපස්සනාව චිත්තාන අනුපස්සනාව ධම්මාන අනුපස්සනාව ඒකට සාපේක්ෂව යනවා එහෙම නැත්තම් ඒ වගේ පදනමක් නැත්නම් පටන් අරගත්තොත් අහසේ චිත්තාන්තිට හැදුවා වගේ හරි අමාරුයි ඒක වෙන්නේ නූගතුන්ට උගත්තුන්ට විතරමයි වෙන්නේ මේක භාවනාව උගත්කම හරහා එන්න යන අයට මේ විශාල ප්‍රශ්නයක් අද තියෙනවා මේ ආනපානේ අහුවෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ. ඒක බිම්බි මෑකිලිමද. ඒකත් අහුවෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ. මම පන්දිසවාසිකේ මම අතිසාර ගෝලෙක්. අතිසාර කියන්නේ ලෙඩක් තමයි. ඒනකොට මම අතිසාර ගෝලෙක්. හැබැයි මම කවදාත් බිම්බි මෑකිලිම කරපම් කියන්නේ නැහැ. ඉතින් පන්දිසවාසිකේ මම බාරගත්තේ නැහැ මේ පවුලේ සති පවුලේ සමාජික විදිහට මොකද මම කියන්නේ වාඩි වෙලා දැනෙන දේ කියන්නේ. ඉතින් උදාර ගිහිල්ලා ආවට පස්සේ කවුරු ධම්මජය හඳු මොනවද කරන්න කියන්නේ? වාඩිලා බලන පිම්බි මගිල කියන්නේ නැද්ද නෑ ඉතින් මම නම කැපුවා මගේ මම හරිම සතුටුයි කිසිම දෙයක් බලන්න යන්න එපා පේන දේ කියන්නේ ඒ පේන දේ ස්වභාවිකයක් වෙන්න ඕනේ අද්විඳි හැක්ක අද්දකිය හැක්කක් වෙන්න ඕනේ උදාසීන අරමුණක් වෙන්න අන්න එතනින් පටන් ගත්තා නම් අපිට එතනලා ගමන යන්න පුළුවන් මම දන්නේ තාම ප්‍රශ්න ටික තියෙනවද කියලා අහන්න තියෙන ප්‍රශ්න මොකද කියන්නේ අර මේන් ආන්සර් දෙන්නකෝ අපේ මයික් එකේ අපි වෙලාව ගිහිල්ලා මම හිතුවා මේ ඔච්චරද වෛරක දිග තියෙන්නේ. ආ දෙකමාරක වෙලා තියෙනවද? ආ. අයනම් තව විනාඩි 10ක් තියෙනවා. සෝරි. අවසරයි ස්වාමීන් වහන්ස. අර උදේ මහත්තයා කිව්වා වගේ යම් කිසි තැනකට ගිහාම අර සංඥා වගේ දැනෙන්නේ නැහැ. ඊට පස්සේ ඒකෙන් ආවට පස්සේ සතියෙන් ඉන්න බලනවා. ඒ සතියෙන් ඉන්න බලනකොට එක පාටම ඇති වෙනවා නැති වෙනවාගේ නිකන් චූටි චූටි චූටි චූටි චූටි එනවා යනවා යනවා යන මුළු වටේම ඔළුවේ යනවා. හැබැයි ඊට පස්සේ මට මතක් වුණා දැන් මේක අනිත්‍යයි මේක මෙනෙහි කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔළුව උස්සපුවාම ඒක නැති වෙලා ගියා. එතනින් හතරක් තියෙනවා. ඒ නිසා අපි මේක පිරිසුදු කරගන්න අපි සංඥාවක් නැති වෙලාවේ අපි දන්නේ සංඥාවක් නැතුව ඉන්නවා කියලා. ඒක සාමාන්‍ය හිතේ හැටි. හිතක් පවතින සංඥා තියෙනකොට විතරයි. නිසා හිත මරන්න ඕන සංඥා මරන්න. හිතේ මොනක් නැති කරන්න ඕන මේ දේවල් නැති කරන්න යන්න එපා සංඥා නැති කරන්න ඉවරයි. මේ මේ මෙතන මේ දේ කාමරය ඇතුළේ මොනවද තිබ්බත් රෑන ලයිට් ඕෆ් කරපුවා ඔක්කොම ඉවරයිනේ. මොනක් අපේන්නේ නැහැ. ඒ වගේ සංඥා ඊට පස්සේ සංඥාවක් පැමිණීමත් එක්කම තමයි අපි තේරුම් ගන්නේ මෙතෙක් ඉඳලා තියෙන සංඥාවක් නෙවෙයි කියලා. දැන් මේ සංඥාවක් නෙවෙයි කියලාක තේරුම් ගන්නට උදව් කරපු අරමුණ මොකද්ද කියන එක හරියට ප්‍රිසයිස්ලි කියන්න පුළුවන් වෙන්න. මයි මගේ හිත ගැස්සුනේ මොකටද? එතන තමයි සයන සාර අර එකපාරට ভাইබ්‍රේෂන් එක. හරි ඒ ভাইබ්‍රේෂන් එකෙන් ඉස්සෙල්ලා හිත ගැස්සෙන්නේ නැති කලබලයක් නැත්නම් ඉඳලා කලබලතැනකට එනවනේ කලබලතැනට ආවේ ඇහැට ආපු අරමුණකින්ද නහයට ආපු අරමුණකින්ද කනට ආපු අරමුණකින්ද ඉන්ද්‍රිය බද්ධ අරමුණකින් තමයි අපේ හිත ගැස්සෙන්නේ ඔව් මං හිතන්නේ පංචද්වාරත් එක්කම මොකද්ද කියන්න ඕනේ එතකොට තමයි අපිට කේස් එකට බහින්න පුළුවන් ඒක හරියටම කියන්න බෑ ඒක ප්‍රසයිස්ලි දැනගන්න හැබැයි නිතරම ඒක වෙනවා ඒක නිසා නැවත නැවත බලනවා සාරිපුත්‍ර සාංශේ මතක් කරනවා අපි ඒක බලන්න බැරි අර හිත නොදන්නා තැනක ඉඳලා දන්න තැනකට ඇවිල්ලා ඇති ගැස්සීම පිළිබඳ පශ්චාත්තාපේ තියෙනවා නම් අපේ හිත clouded අපේ හිත අවුල් නිසා බලන්න ඒතකොට අපිට සද්දයක් වෙන්න පුළුවන් වේදනාවක් වෙන්න. සරුවචනාන්තේ සඳහන් කරන තමහර විටක තමන්ගේම ආනාපානෙම වෙන්න පුළුවන්. කරකර හිටපුව ආනාපාන පිම්බි වැකිලි වෙන්න පුළුවන්. ඒතකොට දැන් මේ මෙතෙක් කියලා බිම්බීම හැකිලිම නැතුව දැන් එන වෙලාවක් නේ මේ කතා කරන්නේ. ඉතින් එතකොට සාමාන්‍ය ලෝකාචරයට හිතෙන්නේ මෙතෙක් කියලා මේක නැති වෙලා හිටියා අතතියෙන් හිටියා අයියෝ සෝරි දැන් තමයි බිම්බීම හැකිලිම එන්නේ කියලා. නමුත් ඒක නෙවෙයි වෙලා තියෙන්නේ. බිම්බීම හැකිලිම සංඥා නැතුව තිබිලා දැන් මතුවුණා. මතුවෙච්ච එක පිළිබඳ පශ්චාත්තාප වෙන්න එපා. එතකොට මේ පේන දේ එන්නේ රූපයක් විදිහට නෙවෙයි රූප සංඥාවක් විදිහට. හැම රූප සංඥාක ස්වරූපේ තමයි නලියන ගතිය. ඒකට කියන්නේ බුදුහාමරෝ සන්තතිය කියලා. ඉංග්‍රීසියෙන් ෆ්ලක්ස් කියලා කියනවා. අපි සිංහලෙන් නමක් දාගත්තා ගොජේ කියලා. තව ඕනනම් අපිට දාන්න පුළුවන් ගැල්මක් කියලා. ඒ ගැල්ම අපි දෙන්න හදනවා කම්පන චංචල අංශු වශයෙන්. සමහරට එක සද්දයක්. සමහරට එක ආලෝකයක්. සමහරට එක සැහැල්ලුවක්. මේ මේ தত্ত্বය අපේ අපි ඕන තාලයකට කියන්න පුළුවන්. මේකට තියෙනවා එක එක ෆැසට්ස් ටිකක්. හැබැයි මේකේ තියෙන ගති හතරක් සාරිපුත්‍ර සාංශ අපිට පෙන්නනවා. පීල නට්ටෝ, සන්තාප නට්ටෝ, පීල නට්ටෝ, සන්තාපන විපරිණාමට්ටෝ, සංකතට්ටෝ. මේකේ පෙළන ගතියක් තියෙනවා. කුල්ලට දාලා හාල් පොළන වගේ නිට්ටරම ගාලා හෙල්ලෙනවා. ඒ වගේ බලාන ජීවීම දුකක්. ඒ වගේ මේ කවදාකවත් එකම චිත්‍රය දෙසරයක් පෙන්වන්නේ නැහැ. ඒ තරම් සීක්‍රෙන් වෙනස් වෙනවා. හැබැයි ඒ ඒ තැන හැදෙන්නේ. අතීත නාගත සම්බන්ධ නැහැ. මේ තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. අපි මේ දුක්ඛ සත්‍යයට නන් දාන්න හදනවා. ඒක භයානක අකුසලයක්. මේක තියා බලාගෙන ඉන්න මේ නිශ්චල තැනකට ගියා ආය ආව ආපු එකන නිකන් කුල්ලට දාලා පොළනවා වගේ පෙරීවා. ඔකට අනිච්චං කියන්න යන්නත් එපා. නමක් දාපු ගමන් ඕක අපිට බාර වෙනවා. නමක් නොදා හිටපුව අනුන්ගේ දරුවෙක් වෙනවා. ඉතින් මේ ගොජේ දිහා බලලා මේ සංතතිය දිහා බලලා මේ ගලනේ දිහා බලලා මේ ෆ්ලක්ස් එක දිහා බලලා ඔකට නමක් නොදා ඉන්න කොච්චර සංසාරට බය වෙන්න ඕනද කියලා හිතන්න. නම දාපු ගමන් ඉඳලා ඒක මගේ බබෙක් වෙනවා. සංස එතකොට තන අනිත්‍ය මෙනේ කරන්නේ. මෙනේ කිරීම කියන්නේ නමක් දානවට වඩා භයානක අකුසලයක්. ඊට වැඩිය භයානක අකුසලයක් කියන්නේ මොමකේ අනිත්‍යද ඔය කතා කරන්නේ. Taman කරගත්ත දෙයකනේ. මේක තියා බලාගෙන ඉන්න පුළුවන් නම් අපි ඒකෙන් මම වෙන්නෙත් නැහැ මම ඒක වෙන්නෙත් නැහැ. මේ දෙකම නැත්තම් අතරමැද දුකක් නැහැ නේද? අපි එන දේ දිහා බලලා ඒකට නමක් නොදා ඉන්න බැරි තරම් අපේ හිත නාමකරණය කියන තුප් තුච්ච තුප්පහි වැඩේට පුරුදු වෙලා. සංස සමහරලාට මම මෙහෙමත් කරනවා. දැන් එක පාට ආයෙ පටන් ගන්නවානේ consciousness. එතකොට මම ඒකේ බලනවා ලෝභ දෝෂ මොහ. ඒ ඔක්කොගෙම කරන්න හදන්නේ ද්වේෂය විතරයි. <laughs> ඒ සංසිද්ධියේම තියෙන ද්වේෂය විතරයි. කද්දාකත් එතකොට ස්වභාවයේ එන්න බෑ. ස්වභාවයේ ඌව දාන්න ඕනේ. ඌව එයා කියලා දෙන්න ඕනේ. ඒ කියන්නේ සංසිද්ධ වෙනවා කියලා. අන්නේ සංසිද්ධ වෙනකොට ඒකට නමක් නොදා ඉන්න තරම් අපි මේ දේවල් වලට නම් තැබීම කියන තුප්පහි වැඩක් තියෙනවා අපි ළඟ. බුද්ධජනසේ සඳහන් කළ තියෙනවා මේ ලෝකේ කිසිම දෙයක් නැහැ නමකින් කෙලෙසිච්ච නැති. අපිට යමක් අයිති කරගන්න ඕන නම් අපි කරන්නේ නමක් දාන්නේ. කටුකුරුන් දිසාන්සේ කියනවා කැලේ යනකොට කවුරුවක් දැකම නැති මලක් දැක්කොත් ඒක මාදුටු මල කියලා හරි දානවා. මේ මම දැක්ක මල. ඒකෙන් හරි මම මම විශේෂ වෙන්න. අද නිසා අපිට කැලේ ගහක් වෙන්න, ගංගානංගගේ වැලි තලාවක වැලි ඇටයක් වෙන්න, මහමෝදි වතුර බින්දුවක් වගේ අනන්‍යතාවය නැතිකරන්න ඒකේ ප්‍රධාන දේ තමයි Taman ඉදිරියේ තියෙන දේ ඉස්සල නම් කරලා තමයි පටන් ගන්න. ඒක ඇත්ත. ආස්වාස් ප්‍රසවාස නම් කරලා. මෙතෙන්ට ගියාට පස්සේ කට නමක් නොදා මේක සදාකාලිකව මේකත් එක්ක ඉන්න පුළුවන් නම් සියයට සියක්ම පිළිසිදුයි. කවදා හරි තේරෙයි ඔය සංඥාව නැහැ කියන තැනත් ඔක තියෙනවා. සංඥාව නැහැ කියන තැනට අවදි වුණොත් තේරෙනවා ඒකේ තියෙනවා ඒකට නම දාලා නැහැ. සංඥාකරණය කරලා නැහැ. දැන් මෙතෙන්ද ගියාට පස්සේ වෙන්නේ ඒ ගොජේට නමක් දාපු ගමන් ඊට පස්සේ කතන්දර ගෙතනවා ප්‍රපංචය යනවා ෆැබ්‍රිකේෂන් ස්ටෝරි ටෙලිං ඒ මොකක්වත්ම ඉන්නේ ගොජේ දිහා බලාගෙන දැක්කට නොදැක්කා වගේ. ඉතින් ඔයි කියන තරම් මේ මෛත්‍රී බුදුහාමරේනකන් ඉන්න ඕන කමක් නැහැ. ලබනාත්ම වෙනකන් ඉන්න ඕන කමක් නැහැ. මොකද හැම හුස්මක්ම විවරෙන්නේ ඔතනින්. ආස්වාසය විරණ ඔතනින් ආය ප්‍රසවාසය පටන් ගන්නෙත් ඔතනින්. ඉතින් ඕක දිහා බලාගෙන හිටියානම් මේ දේවල් අපි අපි කරගෙන තියෙන නංවනන් දැමීමේ. නංවනන් දාන්න නැතුව ඉන්න එකයි කරන්න ඕන. සයනස සමතෙන් ගියාම පේනවා හරි ලස්සන. ওই සමත විපස්සනා කියන දෙක දාපුවම පිස්සු. එහෙම දෙයක් එහෙම දෙයක් මේකේ නෑ. එහෙම එහෙම දෙයක් දාගත්ත ගමන් තවත් නම කිරීමක්. <laughs> තාමත් නාම කියලාවක් කරනවා. එතකොට හැමදෙන්නේ එහෙම දැක්කම මොකද කරන්නේ? එතකොට ඒක මොනවද නොකර ඉන්න එක තමයි කියන්නේ. මම මෙච්චර මේ කියන්නේ සුම්මා ඉරි. <laughs> just be. ඒක විතරයි බැරි අපට. අපිට කවදාකවත් බෑ මේ දිහා දිහා බලන්නේ ගඟක් ළඟ ඉඳගෙන. හොඳට වීරචනක ඉඳලා ගන්න දිහා බලන්න බෑ අපට. අපිට අත දාන්න හිතෙනවා. දාපු ගමන් තෙමෙනවා. ගඟ කැළඹෙනවා. ඒ ගඟ ගලන්න මගේ නාමකරණයක් අවශ්‍ය නෑ. අන්න ඒකට අයින්ක ඒ කියන්නේ සංසාරේ අපි මෙතෙක් අල්ලලා තියෙන දුක් දීලා තියෙන අපිට නම් කරපු ටිකක් විතරයි. මගේ කියාගත්ත ප්‍රේමතෝ ජායති ශෝකෝ තණ්හාය ජායති ශෝකෝ. ඉනි හීනකින් අර හිතලා බලන්න අපි මම කියාගත්තේ නැති දෙයකින් දුකක් ඇවිල්ලා තියෙනවද කියලා. මම කියන එක පටන් අරගන්නේ නාමකරණයෙන්. නිසා කොයි වෙලාවක හරි මේ ලෝකෙට අඟහරු ලෝකෙන් ආපු කෙනෙක් වගේ මේ දිහා බැලුවොත් මේ ලෝකෙ හොඳ නරකක් නැහැ. හරි වැරදි නැහැ. ඔක්කොම පටන් ගන්නේ නාමකරණයනේ. අපි මේ මේ ගුරුවරුන්ට ජීවන රැස්වීමේදී කියලා දුන්නා මේ කරලා පෙන්නවා කිව්වේ නෑ වචනයක් කතා කරන්නේ නැතුව අඟහරු ලෝකෙන් ආපු මිනිසෙකුට ජුජුබ්ස් කෑල්ලක් දුන්නොත් මොකද වෙන්නේ කියලා. ඒ නැත්නම් මේ ටොපි එකක් කරන්න ඕගොල්ලෝ කරන්න ගිහිල්ලා ටොපි එක සීම්බලා ටොපියක් දෙනවා. ඉතින් ආයිසලා බර බලනවා. නහයට තියලා බලනවා, පොඩි කරලා බලනවා, පොඩි කරලා බලනවා, දී ගාලා බලනවා. මොකද මෙයා දන්නේ නැන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ එතකොට එයා පංචේන්ද්‍රයන්ගෙන්ම ටොපිය අල්ලලා තමයි තොපිය කන්නේ. දැන් අපිට හම්බෙච්චාම ඒක කතා කරනකොට ඒ ඩිරෙක්ටර් කෙනෙක් කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට නෙමෙයි කිව්වේ මේ මීඩියේටරට. අනේ මහත්තයා අපි වෙනදා හම්බෙච්චාම අවුරක් කරන කටේ දාගන්නවා. මේසක එකක් කරන පොඩි කරලා බලලා බර බලලා හැඩේ බැලිලක් කරන්නේ නැහනේ. ඒසකොට එක තොපියක් කනකොට අපි හිතන්නේ දිවෙන් රස විඳිනේ කියලා නෑ. අපේ ගන්නට අතටම තේරෙනවා ඒකේ තද ගතිය. ඒකේ තියෙන පාට කනර කරලා සද්ද බලන හැටි දිවර්තිල රස බලන හැටි ඒ කටවිත දිහා බලනකොට අපි එහෙම ටොපියක් කනවා නම් ඒ ඒ ඒ මහත්යම කියනවා අහුරක් කටේ දැම්මන ප්‍රශ්න නෑ මොකද දැන් ජුජුප්සේ කනකොට නම් තේරෙනවලු පැණි රස වැඩි කියලා. ඒක හොඳටම අර පුංචි පුංචි අංශුවක් ගානේ රසනහරයක් ගානේ අත්විඳිනවා. ඒක ওই සතිපාසලේ අපි නිතර මේගොල්ලෝ මේගොල්ලෝ හැමදාම මේ අපෙන් සල්ලි ඉල්ලන්නේ උනාට ටොපි ඒගොල්ලෝ සල්ලි තියලා ගන්නවා. හැම කෙනෙකුම ටොපියක් දීලා පොඩි ළමයෙකුට දෙනවා ටොපියක් දෙනවා. ඒ වගේ අපි හිතනද හිත උදේ අවදි වෙච්ච ගමන් මේ එකටවත් නම දාන්න නැතුව අපි බැලුවොත් මේ ලෝකේ තියෙන සාධාරණ අසාධාරණ දෙක කොහෙන්ද මොකද වෙන්නේ කියලා හිතන්නේ. හරි වැරදි කියන එක මේ සේරම එන්නේ අපේ පරණ දාපු සංඥා ටිකකින් සහ නාමකරණයෙන්. බුදුජානක අපිට ගෙනිලා පැත්තකට පෙන්නනවා. මේක නාමකරණය කරන්නේ නැතුව සංඥාකරණය කරන්නේ නැතුව දේශ බලාගෙන ඉන්නේ. නොකරන වෙලාවේ ගොජේ තියෙනවා නම් කරන්නේ අපි ඒ වෙලාවට සී නැති වුණා නිින්ද ගියයි කියලා කියනවා. ඊට පස්සේ ගොජේ තියෙනවා නාමකරණේ තියෙනවා කතන්දර ගොතනවා. ඒක ප්‍රපංච කරනවා. අන්නේ ප්‍රපංච කිරීමකින් තොරව මේ ජීවිතේ ගත කරන එක අවුරුදු 6 වෙනකල් ළමයේ ගත කරනවා. ඉතින් ਸਰවඥාන්සේ කියන උනට ඒ ළමයාට අපි රහතන් වහන්සේ කියන්නේ මොකද දුක් විඳලා නෙවෙයිනේ මේක තේරුම් ගත්තේ. එනිසා යාට වටිනාකම තේරෙන්නේ නැහැ. දැන් මේ අපිට වෙලා තියෙන අල්ලපු ගෙදර මනුස්සය මැරුණත් පත්තරේ මරලා දැන්වීමක් තිබ්බත් ඉතින් අපි තැවෙනවනේ. ඒ දවස්වල ප්‍රභාකරන් ඉන්න කාලේ මම කියන්නේ කාට හරි කිව්වොත් එහෙම අනේ ප්‍රභාකරන් නිදුක්කෙත්තා නිරෝගී වාසෝපත් වේවා කියන්නේ එකේ කොටුවක්වත් බෑනේ. කී ප්‍රභාකරන් කියන්නේ කොහෙද ඉන්නේ දන්නේත් නැහැ දැකලත් නැහැ. ඒකේ අම්මගෙන් හම්බෙච්ච දරුවෙක්ද අහසින් ආපෙද නැහැ. ඌකම් මැරෙන්න ඕන කන්න ඕන පෙති ගහන්න ඕන කියලා කියනවා. ඉතින් මේ නමක් එක්ක නෑනේ ඕගොල්ලෝ කියනවා නම් මහායාන පොත්වල ආනන්ද ස්වාමීන්ගේ නම අරගෙන කුණු හරුපෙන් බැනලා තිනවා දිගටම ආනන්ද හැමතුරු නිතරම වෛශ්‍යාගාර වලට ගිහිලා තිනවා බුදුරජාණන්සට බේර ගන්න බැරිලා තිනවා බුදුරජාණන්සේ ජපමන්ත්‍ර දාලා තමයි ගෙන්නගෙන තින්නේ නිතරම ගෑනු පස්සේ යනවා කියලා බණිනකොට තද්ද වෙනවා අපිට මේ අපේ ආනන්ද හැමතුරුන්ට සාරිපුත්‍ර ස්වාමීන්සට බණිනවා ඒ බෝසතාණන් වහන්සේ සාරිපුත්‍ර සාංශේ එනකොට ආසනයක් එකක්වත් නැති කරන්න අදිෂ්ඨාන කරලා සාරිපුත්‍ර සාංශය ඇවිල්ලා ගරුණඹු බලාපොරොත්තු වෙන හැටි. ඒතර අපිට තද වෙනවා මේ අපේ සාරිපුත්‍රට බයින්නේ අපිට මේ නමකට අහුවෙලා අපි මේ සාරිපුත්‍ර කියන නම අපි කරගන්නේ. කඩනවා කුඩු කරනවා තේරවාදී අපේ තියෙන මේ මං ඉස්සලම කිව්වේ ඒ පොත් ටික පෙරදෙනේ ලයිබ්‍රරි එකේ හිටගෙන කියෙව්වේ අපි මේ නංගොර එකක් අල්ලගෙන අපි බනිනකොට කියනකොට නම් වල කොච්චර බැඳිලාද ඉන්නේ ඒක නැති කරන්න බෑ මේකේ ඉඳගෙන කරන්න බෑ කාම ලෝකේ කරන්න බෑ බුදුන් කියන්නේ කාමේ කාම සංඥාට ගෙනලා රූපේ රූප සංඥාට ගෙනලා රූප සංඥාට නමක් දාන්න තියෙන්නේ මේක කළ හැක්කක් ඒක තමයි අන්තිම ජීවන රටාව අපේ දේවල් ඇවිල්ලා එක එකන එක එක විදිහට ඉදිරිපත් කරනවා නම් වනම් දාගෙන පාට කරගෙන දැක් කරන දැක් වගේ ඉන්න එකයි තියෙන්නේ දැන් වෙලාව හරි. එහෙනම් ඉවර කරන්න ඉස්සෙල්ලා මොනවද කියනවා අතක් ඉස්සෙනවා. අවසරයි සමහන්ස අර මෙහෙණින් වහන්සේ කිව්වා වගේ මට කයේ කම්පන ගොජ ගොජ ගාලා නිතර දැනෙන එකත් තියෙනවා. ඒ වගේම ඇස් වලටත් ස්පර්ශයේදී සිදුවෙන ඒවා තියෙනවා. සමහරවිට මට ප්‍රශ්නේ තියෙන්නේ ඇස් වලට එහෙම සිදුවෙන එක ඒ වෙලාවට මට කිසිම අපහසුයක් මොනක්වත් නැහැ. ඒ වුණත් ඇස් රිදීමක් එකකින් පහුවට නිකන් යම් වෙලාවක වෙනවද කියලා දැනගන්න. ඒ කියන්නේ ඇස් වලට ආබාධයක් වෙයිද? රිදීමක් තියෙන වෙලාවක ඒ වෙලාවේ මේ සංසාරේ තියෙන දේවල් දැකලා ඇස් රිදුන් නැත්තම් තමයි ලෙඩ. <laughs> මේ කියන කුණුහරුපයි මේ පෙන්වන්න හදන මේ මේ විකාරයි දිහා බලනකොට අර කවුද මේ මට මතක නැහැ ලංකාවේ හිටපු හොඳම මේ ගුරුලුගෝමේ පඬිතුමා මහා මේ මේක ළඟට ගිහිල්ලා ඇසිරි මහබෝධිනාංශ කියලා වැලිපතක් කරන්නේ අත් දෙකේ පොට්ට වෙනකන් ඇතුළ ගත්තල මේවා නොදකින්න. මේ දකින්නකොට මේ මිසු කරන පව අපිට සමාදම් වෙන්න වෙනවා. ඒ නිසා මේ ඇස් දෙකක් ලැබනවායි කියලා කියන්නේ ලොක්කම පව් ගලන ద్వාරය. දැකලා නොදැක්කා වගේ ඉන්න අපි මම එදා එදා ගිහිල්ලා අර ওই සෙල්ලම කරලි ඉවරච්ච ගමන් අපි ඔය තොපියක් කරන්නේ ඉවරච්ච ගමන් කතා කරලා ඉතින් විස්තරයක් දුන්නා කොටි කොටි කර්ම මහත්තයා දුන්න පස්සේ ඩිරෙක්ටර් කෙනා කතා කරලා මම කියන්නේ විශේෂ අධ්‍යාපනය කරන්නේ මම උගන්වන්නේ අන්දායට ওই බයිලා කරන්න ඕනේ අන්දාය ඔහොම තමයි කන්නේ කිව්ව කොහොමදත් ඒකට ආපු ගමන් කටේ දාගන්න දන්නේ නැහැ. පේන්නේ නැහනේ අතට අරන බලලා ඉඹලා අරේ මේ කරලා ලුකන්නේ. දැන් එතකොට ඇස් තියෙන කට්ටියටද අමාරු වැඩේ ඇස් නැති අයටද? දැන් මට කිව්වා ධම්මජීව හාමුදුරුවෝ මේකට උත්තරයක් දෙන්න කියලා. ඒතර මං හිටියේ පිටිපස්සේ ඔඩියන්ස් එකේ මාත් ගිහලා ඉස්සරහින් වාඩිලා මං කිව්වා පිටුරම් පහක් තියෙනවා. පහෙන්ම කෙලස් ගලනවා. නිදාගෙන ඉනකොට ෂෝක්. මොකක්වත්ම නැහැනේ. එනිසා භාවනාවේ හුඟා කරලා අපිට නිින්ද යනවා. ඒකත් අපි බුද්ධ මේ මේ තීන මිද්දි කියලා කෙලෙස් එකට දාලා දෙනවා. වෙන්නේ ඒක නෙවෙයි හුඟක් කරලා භාවනා කරනකොට මේවා කෙලෙස් ගති අඩු වෙච්චාම අපේ ඉඳුරංගෙන් නැති අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය කියලා වෙන තැනකට හිත යනවා. ඒක මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් නෙවෙයි ගන්නෙ. ඇහ රූප සද්ද ගන්ධ රස හරහා නෙවෙයි. හැබැයි ඔය භවයේ තේරෙනවා. ඒ වෙලාව ඔය උඩ දෙමිල්ල තේරෙනවා. ඔය ගොජේ තේරෙනවා. ඒ ගොජේ තේනකොට තේන මේක ඇහෙන් දකින්නවත් නෙමෙයි කනෙන් අහනවත් නෙමෙයි හැබැයි හොඳටම අස්පනා අපිට අත්දැකීම. හැබැයි ඒක විස්තර කරන්න වචන නැහැ. තව එහෙමත් තියෙනවා. සීග්‍රයෙන් වෙන එහෙම දැනෙනවා. ඒ ඇරෙන්න සමහරට මට සමහර අවස්ථාවල වෙලා තියෙනවා අර කයට හිත යොමු කරනකොට හරියින් සාමාන්‍ය වෙලාවක හරි පොළව හරි ඉන්න ස්පර්ශය තැන ඒකේ මාව උඩ දම්මනවා වගේ මට දැනෙන්නේ. يعني අපි කෝච්චියේ පිටිපස්සේ ඔබ්සර්වේෂන් සැලූන් එක යනකොට ඇදිලා යනවා පෙන්නන්නේ. ඒක ඔක්කොම නටනවා. ඒ කවුද අර මේ මේ ඉරේෂාගේ පුතාගේ නම මොකද්ද? අවුරුදු 9යි. මයි කම්පියුටර් ඇති යාලියනෙව්වා භාවනා කරලා මට කිව්වා කියන්න එපයි කියලා. තාත්තා තමයි තාත්තා දෙන්න භාවනා කරනවා. අවුරුදු 9 කොල්ලෙක් ඌ කතා කරලා කියන එක බොහොම ලස්සනට කියනවා. හොඳට ඉංග්‍රීසි පුළුවන්. ඊට පස්සේ භාවන නැගිටතර පස්සේ සෝනච්ච මං ඉස්සරහ තියෙන කබඩ් එකේ කුඩු ටිකක් විතරයි මට පේන්නේ. ඉතින් මම මට අම්මා කියනවා ඉගෙන ගන්න කියලා. මට ස්වාමීන් වහන්සේගේ සිවුරෝ නැහැ. මම අවුරුදු 15 පැනපුවාම මට කෙල්ලෙක් හම්බ වෙනවා. ඊට පස්සේ මම විනාසයි. ඔබ වහන්සේට ගොඩ ගන්න බෑ මාව. නිසා කරුණාකරලා මට දැම්ම මාව ගොඩ දාගන්න කියලා. මම කෝ නෑ ඕක ඔච්චරම අමාරු වැඩක් නෙමෙයි. ඉතින් ගෑණියක් දකින්නවා කියන කොච්චර අමාරු නම් මේ ලෝකේ කී දෙනෙක් අමාරු වැඩේ අපි හම්බෙලා තියෙනෙත් ඔය අමාරුව නිසානේ. ඒක වෙනම කතාව. ඕකේ හිටපන් කිය. ඉතින්ලා භාවනා කරපන්. හැමදාම දැන් මට රිපෝට්ස් එනවා. ඒවා කියනකොට තේිනවා මම බ්‍රහ්ම ලෝකෙන් ආපු මිනිස්සු. ඒ විස්තර අපිට කවදාකවත් කියන. ඊට පස්සේ මේ ඊයේ පෙරදා අවුරුදු 7ක කෙල්ලා. එක දවසයි සතිපාසලට ගිහිල්ලා තියෙන්නේ. ඒ කෙල්ල කියනවා ස්වාමීන් වහන්සේ මට දිගටම ප්‍රශ්නයක් තුන හීනෙන් බය වෙනවා. මේ හීනෙන් ඕන නැති වේවල් පේනවා. මම එක දවසක් සතිපාසලට ගියා ස්වාමීන් වහන්සේ අඩේ ඒකෙදි මට කියලා දුන්නනේ සතියෙන් ඉන්න ඇති මං කෙරුවේ මොකද්ද සාංශ මං නිදාගත්තේ සතියෙන් මට කිසිම හීනයක් පෙනුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මට කිසිම මේ බයවීමක් නැහැ ඔබ යටිල්ලියලා තියෙන මං නිදාගෙන ඉන්නකොට නිින්ද ඉන්න බව දන්නවයි කිය. අවුරුදු 7ක කෙල්ලක් එක දවසක් සතිපාසලට ගිහිල්ලා අහුවෙච්ච මේ පණිවිඩෙන් කියනවා නිදාගත්තේ සතියෙන් මට දැන් නිින්ද ගිල්ල ඉන්න බව මම සතියෙන් දන්නවා. නැගිටලා ඉන්න බව දන්නවා. ඒක සාමාන්‍ය වෙන්න බෑ. ඔය සංඥා නැති වෙලාවේ සංඥා නැති බව දැනගන්න බෑනේ. මේ වාගේ දෙයක් තියේදී අපි මේ හොයන්නේ අපි මේ අපිට පේන කිසිම දෙයක් විශ්වාස කරන්නේ අපේ පොත්වල තියෙන දේවල් ඉල්ලනවා. ඒක මහ විශාල හුනියමක් බෞද්ධයට වෙලා තියෙනවා. මේ බෞද්ධයා කියවන්න ගිහිල්ලා කුණුහරුප මට සමානටත් කේන්ති යනවා පව් හැබැයි. මොකද මාත් ඉගෙනගෙන තියෙන බුද්ධ ආගම. මම බලන්න හදන්නේ මේ බුදුහාමර කියලා තියෙන්නේ මොකද්ද මේ ගෝලිය අල්ලලා තියෙන්නේ මොකද්ද කියලා. මේක ওই කියන මහා ලොකු මේ ගූඪ ධර්මයක්වත් গুপ্ত ධර්මයක්වත් මොකොත් නැහැ. ওই සිද්ධ වෙන දේ වෙන්න පුළුවන්. කිසියම් නාමකරණයක් කරන්න ඔකට වෙන්න දෙන්න. වෙන දිලා ඒකම අස්පනා අපිට ඉස්සරහ තියාගෙන ඉන්න පුළුවන් නම් කොපි කොච්චර පිං කරලා තියනවද කියලා හිතන්න. මේක දැකලා මේකෙන් කතන්දර හදන්නේ නැත්නම් මේකට අභියෝග කරන්නේ නැත්නම් මේකට කලබල කරන්න තේ ඉන්න පුළුවන් නම් මොන තරම් පිනක්ද කියලා අපි කරන්නේ ඒ හැම මගුලටම ප්‍රපංච කරනවා. ඒකම සම්හංශ දැන් භාවනාවට වාඩි වුණාමත් වාඩි වුණ ගමන් ගොඩක් වෙලාවට මාව කඩින් කඩ කොටසෙන් කොටස දියවිවි යනවා. අපිත් නම් එහෙම වෙන්නේ නැහැ. දැනෙනවා එහෙම. අපිට පේන්නේ අපිට පේන්නේ gediya pitimma තියෙනවා. <laughs> සමහස එහෙම වෙනවනේ මාත් අපි හරිම සන්තෝසයි. සමහස දිය වෙලාම යනවනේ. පැයක් අපි කියන්නේ හැන්ති ගෑවිලා ඵලයන් කියලා නාසමාපෝ කියලා කියන්නේ. සමහස පැයක් උපරිම භාවනා කරන්නයි. ඇයි මදි හොඳටම මදි. ඇයි මොකද පැයක්? පැය 24ම කරන්නේ. පරියන්කේ සාමාන්‍ය. ඒකනේ කියන්නේ භාවනා කරනවා පරියන්කයයි කියන කතා නැතුව සතියෙන් හිටපන් පැය 24ම. ඒක කොයි වෙලාවෙත් භාවනා වෙන්නේ. මේ පරියන්ක භාවනාව ඒ හොඳයි ආධුනික කාර්ය පොඩි පොඩි ළමයින්ගේ භාෂාවට. අන්තර සතියට දාගන්න ගියර එක දණ්ඩරින්. හැබැයි මේ පේන දේවල් ඒ හරීලා ඒ පේන විදිහට නම් අනන් දෙන්නේ නැතුව අපිට පේන විදිහට කියන්න උත්සාහ කරන බොළඳ උත්සාහයේ බහතෝරන උත්සාහයේ ආර්යයි. ඒක කියන්නේ ආර්ය විවරය කියලා. අපි මේ ඌවට මේ බෞද්ධ වචන දාන්න ගිහිල්ලා බෞද්ධ වචන නරක නිසා නෙවෙයි කියපු ගමන් පිට යනවා. හිත හිත සම්පූර්ණයෙන්ම වෙන මාතෘකාවට යනවා. එචා පඬිසනාචි මේ බුදුම සංසලා කියන ඔය දන්න භාෂාවෙන් කියන්නේ සංස්කාර අනිච්චන් දුක්ඛන් අනත්තන් එහෙම නැත්නම් වචන දාන්න ඉප දාපුම මේ concept වලට පණ දීලා තියෙනවා. අපි මේ concept එක මිට නොමග හරිනවා. නෑ සාමාන්‍ය භාෂාවෙන් කතා කරනවනේ. තෙරුවන් සරණයි සාමහන්ස. ඉතින් ඒ නිසා මේ මේ කියනකොට කියන්න වෙන්නේ මම දන්න හොඟ දෙනෙක් ඒක තරහයි කියලා. අපි ඉපතිලා තියෙන්නේම නිවන් දැකලා. දන්නේ අපි හිතනවා නිවන් දකින්න ඉදිකටු ඉල්ලස්යෙන් ඉලක්ක අතේ යන්න ඕනේ. ඉතින් අපි ඉදිකටු ඉල්ලස්යෙන් යන්න හදන. සෙන් බුද්ධාගමේ පැහැදිලිවම කියනවා නිවන් දකින්න ඉස්සලා කන්ද කන්ද තමයි. නිවන් දකින්න මොලේ කන්ද තවදුරටත් කන්ද නෙවෙයි. නිවන් දැක්කට පස්සේ ආයෙත් කන්ද කන්ද තමයි. ටික වෙලාවට මේ කුඩු කුඩු වෙනවා ආයතරයක් ඇද්ද ගැල්ල බලන්න තියෙනවා. ওই දෙක අතර පටලවා ගන්න එපා. මේ දෙක කරදරයක් ප්‍රශ්නයක් නෙවෙයි ඒක උත්තරයක්. මේ එකක් දෙහා પરමාර්ථ වශයෙන් සහ සම්මුති වශයෙන් බලන්න පුළුවන් උත්තරයක් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ බය අරින එක තමයි කමඨාන් සුද්ධ කරනකොට කියන්නේ. දැන් ඉතින් අපි නතර කරමුද? හොඳයි අපි එහෙමනම් මේ විනාඩි 20ක විතර වගේ කාලයක් තියෙන මං හිතන්නේ අපිට ඔය තමයි විනාඩි 20ක විතර කාලයක් තියෙන්නේ. අපි එන ගනවා සක්මනකට. තෙරුවන් සරණයි.